පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සති ගණනාවක් මුළුල්ලේම ප්‍රඥා පාරමිතාව පිළිබඳවයි සාකච්ඡාව සිද්ධ කළේ විශේෂයෙන්ම ප්‍රඥාවෙහි ස්වરૂපය පිළිබඳව අපි මූලික වශයෙන් කතා කළා ඒ වගේම ප්‍රඥාව හැටියට ලෝකයා විසින් වර්ධවා ගන්නා මෝහය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන බව අපි සාකච්ඡා කළා. ඒ වගේම ඒ ප්‍රඥාව පාරමිතාවක් හැටියට දියුණු කර ගැනීමේදී එහි අපි පුරුදු පුහුණු කළ යුතු ප්‍රධාන ගති ලක්ෂණ මොනවද කියලා අපි සාකච්ඡා කළා දීර්ඝ වශයෙන්. විශේෂයෙන්ම එහිදී චර්යා පිටක අට කතාවෙහි දැක්වෙන ආකාරයට ප්‍රඥා පිළිබඳව අපි කතා බහ කළා සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණ අවබෝධ කිරීමෙහි ප්‍රඥාව පිළිබඳව සාමාන්‍ය ලක්ෂණ හැටියට ත්‍රිලක්ෂණය පිළිබඳව අපි කතා කළා විශේෂ ලක්ෂණ හැටියට පරමාර්ථ ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ රූප ධර්මයන් පිළිබඳ විශේෂ ලක්ෂණ අනන්‍ය ලක්ෂණ නාම ධර්මයන් හැටියට චිත්තචෛතසික ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ ඒ වගේම නිර්වාණය පිළිබඳ අනන්‍ය ලක්ෂණ චතුරාර්ය සත්‍ය මූලික කොටගෙන අපි කතා බහ කළා. එතකොට පෙර සතියෙහි අපි ඒ පිළිබඳව කතා බහ ඒ චතුරාර්ය සත්‍යයේ අනන්‍ය ලක්ෂණ පිළිබඳ සාකච්ඡාව නිමවටපත් කළා. එතකොට ප්‍රඥා පාරමිතාව සම්බන්ධව දැනගත යුතු තවත් බොහෝ කරුණු තියෙනවා. සැබවින්ම අපි මින් පෙර අවස්ථාවක අනුරුද්ධ සූත්‍රයේ අෂ්ටමහා පුරුෂ විතර්ක පිළිබඳ සාකච්ඡාවේදී ප්‍රඥාව පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරපු නිසා අපි ඊට අමතර තවත් පැති පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේ නමුත් අපිට හිතුණා දැන් තවත් අලුත් පිරිස මේ දේශනා පෙළ අහන්නට සම්බන්ධ වෙන නිසා ඒ අයගේ ප්‍රයෝජනය සඳහා එහිදී සාකච්ඡා කළා වුණත් අවශේෂ කාරණා තිතා සංක්ෂිප්තව හෝ මෙහිදී සිහිපත් කිරීම ප්‍රයෝජනවත් කියලා. එනිසා අද දවසෙත් අපි මේ ප්‍රඥා පාරමිතාව පිළිබඳවම කතා බහ කරන්නට අදහස් කළේ. එහිදී රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පාරමිතා ප්‍රකරණයේ ග්‍රන්ථයේ දක්වනවා මේ ප්‍රඥාවෙහි ප්‍රභේද පිළිබඳව. විශේෂයෙන්ම ප්‍රඥාවේ ප්‍රභේද ප්‍රඥාවට වැටහෙන කාරණය ඥානයේ හැටියට අපි හඳුනා ගන්නවා එතකොට ඒ ඥානෙහි ප්‍රභේද අපිට මෙපමණයි කියලා සීමා කරන්න පහසු නැහැ. ඒ මොකද ප්‍රඥාව මෙහෙවන මෙහෙවන ආකාරය මත ඥානය විවිධ වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බන්ධව කතා බහ කරනකොට උන්වහන්සේ පිළිබඳව චුද්දස බුද්ධ ඥාන ඊළඟට තෙසැත්තෑ බුද්ධ ඥාන ආදි වශයෙන් ඒ දක්වන්නේ ඒ ඥානයන්හි විවිධත්වය. නමුත් ප්‍රඥාව ගැන අපි කතා කරනකොට ප්‍රඥාව කියලා කියන්නේ ඥානය ඇති කරන්නට උපකාර වෙන මානසික ගුණය, මානසික ආලෝකය. එහි අපි මූලික වශයෙන්ම කතා බහ කළා ප්‍රඥාවේ තියෙන්නේ ඕභාෂණ ලක්ෂණය. යම් කිසි දෙයක යථා ස්වභාවය ප්‍රකට කරලා දක්වන ගතිය. එතකොට අන්න ඒ ගුණය අපේ මනසේ පවතිනකොට ඒකට ගෝචර වෙන ගෝචර වෙන කාරණා අනුව ඥානය විවිධ වෙනවා. නමුත් අපට ප්‍රඥාවේ විවිධ අවස්ථා එහෙම නැත්නම් මේ ප්‍රඥාවෙහි යම් යම් ස්තර ස්වરૂප අපට හඳුනා ගන්නට පුළුවන්. ඒවා පිළිබඳව අපි මුලදී යම් ප්‍රමාණයකට අවධානය යොමු කළා හේතුඵල ප්‍රඥාව ත්‍රිලක්ෂණ ප්‍රඥාව චතුසත්‍ය ප්‍රඥාව ආදී වශයෙන් ප්‍රවේද. නමුත් ඒ වෑදිත් අදහස් කරන්නේ අර අරමුණු කරන කාරණේහි තියෙන විශේෂත්වය. අරමුණු වෙන ආරම්මණය අනුව තමයි එහිදීත් ඒ ප්‍රඥාව ප්‍රඥාවෙහි විවිධ ස්වરૂපයන් අපි කතා කළේ. එතකොට මහානායක හැමදෙරෝ මෙතනදී විශේෂයෙන් දක්වනවා ඒ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන ආකාරය මත එහි තියෙන විශේෂතාවයක්. එතකොට ඒ පිළිබඳව අපි නිරන්තරයෙන්ම කතා බහ කරන කාරණා තුනක් උන්වහන්සේ මෙහිදී දක්වනෝ චින්තාමය ප්‍රඥාව, සුතමය ප්‍රඥාව සහ භාවනාමය ප්‍රඥාව වශයෙන්. එතකොට චින්තාමය ප්‍රඥාව හැටියට උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ තමන් ස්වශක්තියෙන් සිතලා කල්පනා කරලා තමන්ගේ අනුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන බොහෝ කටයුතු කෙත්වතු වැවීම, ගෘහ නිර්මාණය, නෞකා රථ ආදී නිර්මාණය, යන්ත්‍ර නිර්මාණය, භාණ්ඩ, ආහාර, ඖෂධ, වස්ත්‍ර ආදී ප්‍රයෝජනවත් දේ නිර්මාණය කිරීම යන කර්මාන්තයන් පිළිබඳවද වෛද්‍ය නක්ෂත්‍ර ගණිත ආදී ශාස්ත්‍ර පිළිබඳවද වැටහීම කියන කාරණයක් එහෙම නැත්නම් ඒවා පිළිබඳව තමන් තනියෙන් සිතලා කල්පනා කරලා ඇති කරගන්නා ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව හැටියට දක්වනවා. ඒ වගේම උන්වහන්සේ එයට එකතු කරනවා කුසල කුසලයන් පිළිබඳවද ස්කන්ධාදීන්ගේ අනිත්‍ය ආදී පිළිබඳවද තවත් නිර්වද්‍ය දේ පිළිබඳවද අනුන්ගෙන් උපදෙස් නොලබා තමන් විසින්ම කල්මටා කොට ඇති කරගන්නා දැනීම චින්තාමය ප්‍රඥාව. ඒතර චින්තාමය ප්‍රඥාවේ ස්වභාවය තමයි තමන්ම නැවත නැවත කල්පනා කරලා මනස මෙහෙवला ඒ ප්‍රඥාව මතු කරගන්න. එතකොට ඒක ඒ ප්‍රඥාවේ එක්තරා ස්වરૂපයක්. තමන් කල්පනා කිරීම තුළ මනස නැවත නැවත ගැඹුරට මෙහෙයවීම තුළ ඇතිවෙන ප්‍රඥාව. ඒතර සුතමේ ප්‍රඥාව කියලා කියන්නේ අනුන්ගෙන් කරුණු අහලා දැනගෙන ඇති කරගන්නා ප්‍රඥාව. භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත ප්‍රායෝගිකව ස්පර්ශ කරමින් අවබෝධ කරමින් ඇති කරගන්නා ප්‍රත්‍යක්ෂ වූ ඥානය එහෙම නැත්නම් ඒ ප්‍රඥාව. එතකොට දැන් මෙහිදී මහානායක හාමුදුරුවෝ අර සමස්තයම චින්තාමේ ප්‍රඥාව හැටියට අරගෙන තිනවා. මොකද පාරමිතාවක් හැටියට පුහුණු කරද්දී අපට ධර්මයේ පිළිබඳ ප්‍රඥාව පමණක් නෙමෙයි. අපි බොහෝ අවස්ථාවල මේ காரணා තුන අපි ධර්මදේශනාවලදී කතා කරනවා. දහම පිළිබඳ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ. එතකොට දහම් දහමේ මූලික સિદ્ધාන්ත පිළිබඳව අපට මේ ආකාර තුනෙන් ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව පාරමිතාවක් හැටියට දියුණු කරනකොට යම්කිසි කෙනෙකුට අර මූලික ධම්ම න්යායන් පිළිබඳව වගේම බාහිර කර්ම පිළිබඳව ඇති කරගන්නා ප්‍රඥාවත් වැදගත් වෙනවා. එතකොට ඒවා ධර්මයෙන් පරිබාහිර කර්ම හැටියට නෙමෙයි අර හේතුඵල ප්‍රඥාව ඒ වගේම විශේෂ ලක්ෂණ පිළිබඳ වැටහීම කියන තැනටමයි සංග්‍රහ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කෙත් වතු වැවීම, ගෘහ නිර්මාණය, රත නිර්මාණය, යන්ත්‍ර සූත්‍ර නිර්මාණය, භාණ්ඩ ඖෂධ වස්ත්‍රාදිය ආදී කර්මාන්තයන් පිළිබඳ වෛද්‍ය නක්ෂත්‍ර ගණිතාදිය පිළිබඳව කියනකොට කෙනෙකුට එකවරම හැඟෙන්න පුළුවන් ඒවා දහමට අදාළ කාරණා නෙමෙයි. බර දහමට අදාළ කාරණා නොවේයි කියලා බැහැර කරන්නට කිසිවක්ම මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ කොමක් නිසාද? අපි නිතරම සිහිපත් කරනවා බුදුදහම පදනම් වෙන්නේ විශ්ව න්‍යාය ධර්මය වූ පටිච්ච සමුප්පාද ධර්මය මත බුදුවරු ලෝකේට අමුතු දෙයක් හදලා දේශනා කරනවා නෙමෙයි විශ්වයේ ඇති යථාර්ථයයි උන්වහන්සේලා ස්වඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකයට පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බුදු දහමේ මූලික පදනම වෙන්නේ හේතුඵල ධර්මයි. ඒවත් පටිච්ච සම්පාද. එතකොට හේතුඵල ධර්මයේ හේවත් පටිච්ච සම්පාදේ ගත්තහම ඒකට ධර්මය, අධර්මය, හොඳ නරක, කුසල් ලකුසල්, යහපත අයහපත මේ සියල්ලම අන්තර්ගතයි. දැන් හුඟක් වෙලාවට ඇතැම් බෞද්ධ පින්නතුන් ස්වාමින් වහන්සේලාත් ගිහි පින්නතුනොත් අපට ඇහෙනවා කතා බහ කරනවා. ඒවා ධර්මයට අදාළ නැහැ. කියලා වෙන් කරනවා. එතකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නිර්වාණගාමිනී මාර්ගයට සමහර දේවල් තරම් වැදගත් නොවෙන්න පුළුවන්. නමුත් අපිට ඒවා දහමට අදාළ නැහැ කියලා ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරන්න පහසු නෑ. මොකද දහම කිව්වහම සමස්තය මේ විශ්වය තුළ ක්‍රියාත්මක වෙන ඕනෑම කාරණයක් පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධර්මතාවය. එතකොට ඒවා අපේ අදාළ ඉලක්කයට අදාළ නැහැ කියලා කියන්නට පුළුවන්. අදාළ ප්‍රතිපදාවට ඒවා අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නට පුළුවන්. හැබැයි ඒවා දහමට ඇතුළත් නැහැ කියලා අපිට කියන්නට පහසු නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ සින්සපාවනේදී අර ඇටේරියා කොළ මිටක් අතට අරගෙන භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි මම අවබෝධ කරගත් ධම මේ වනාන්තරේ කොළ වගේ අප්‍රමාණයි මම නුඹලාට දෙසූ දහම මේ අතට ගත්තු කොළමිට වගේ. එතකොට අනිත් කාරණා සියල්ලක් ඇයිද තථාගතයන් වහන්සේ දේශනා නොකරන්නේ කියන බවත් උන්වහන්සේ එහිදී පැහැදිලි කරනවා. ඒවා දේශනා නොකරන්නේ කෙලස් ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවට ඒවා එතරම් අදාළ නොවන නිසා. නමුත් තථාගතයන් වහන්සේ ਸਰවඥ නිසා උන්වහන්සේ පිළි උන්වහන්සේට සමස්ත විශ්ව ධර්මතාවයන් පිළිබඳ පරිපූර්ණ වැටහීමක් තියෙනවා. ඒ ඒ ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාකාරීත්වය ඒ වගේම අනන්‍ය ලක්ෂණ ඒ වගේම තවදුරටත් අපි කතා කරනකොට මේ හේතුඵල ක්‍රියාවලිය ප්‍රත්‍ය වශයෙන් කොහොමද ඒ ඒ අවස්ථාවේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ ඒක තමයි ප ဋ ාණය හැටියට සූවිසි ප්‍රත්‍යයන් පිළිබඳ කරන විග්‍රහයේදී දේශනා කරන්නේ. එතකොට මෙහෙම ගත්තාම ප්‍රඥාව ඊ타ත්ම පොළොල් හේතුඵල ප්‍රඥාව ගත්තාම ඒකට අන්තර්ගත නොවන කිසිවක් නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට සර්වඥතා ඥානය පිණිස උත්සාහ නොකරනවා නම් ඒ තනත්තා ඒ සියල්ල පිළිබඳ ප්‍රඥාව අවදි කරගත යුතුයි කියලා නියමයක් නැහැ. කෙනෙකුට ත්‍රිලක්ෂණ ප්‍රඥාව මතු කරගෙන මේ සංසාර දුක්ඛෙන් එතර වෙන්නට භව ගමන නිමා කරන්නට පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒතකොට එහෙම ක්‍රියාත්මක වෙන කෙනෙකුට අර සියල්ල එතරම්ම වැදගත් නොවෙන්නට පුළුවන්. නමුත් අපි මතක තියාගන්නට ඕන ඒ නිර්වාණ අවබෝධයේ පුද්ගලයාට මේ සසර තුල ජීවත් වෙන්න සිද්ධ වෙනවා පවතින්නට සිද්ධ වෙනවා එහෙම පවතිනකොට ඒතනත්තා ශිල්ප දන්නේ නැත්නම් ශාස්ත්‍ර දන්නේ නැත්නම් කර්මාන්ත දන්නේ නැත්නම් ඒතනත්තාට ජීවත් වීම පහසු නැහැ ඒ නිසා නිවන් දකින්නට මම සර්වඥතා ඥානය අවබෝධ කිරීම සඳහා යන කෙනෙක් නොවේ මට සාමාන්‍ය රහතන් වහන්සේ නමක් හැටියට ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමක් හැටියට කෙලස් ප්‍රහාණය කළාම මට හොඳටම ප්‍රමාණවත් කියලා එහෙම කටයුතු කරන කෙනෙකුට උනත් අර ශිල්පීය ඥානය, ශාස්ත්‍ර ඥානය ඒවා පිළිබඳව හේතුඵල වැටහීම, ඒවා පිළිබඳව අනන්‍ය ලක්ෂණයන්හි වැටහීම මේවා තියෙන්නට ඕන. මොකද මේ ලෞකික ජීවිතයක් ගත කරමින් තමයි එතනත්තා මේ ලෝකෝත්තර ප්‍රඥාව අවදි කිරීම සඳහා ක්‍රියාත්මක ඒ නිසා ඒ කියන ශිල්ප ශාස්ත්‍ර ජ්‍යොතිෂ සහ ගණිත මිලිත ආදී මේවා දහමට අදාළ නැහැ කියලා අපිට බැහැර කරන්න බෑ. ඒ සමස්තය හේතුඵල ධර්මය. ඒ සමස්තය පරමාර්ථ ධර්මයට ඇතුළත් ඒ සමස්තය සම්මුති ධර්මයට ඇතුළත් ඒ සමස්තය සෝවිසි ප්‍රත්‍යයන්ට ඇතුළත් වෙනවා. ඒ සමස්තය පටිච්ච සමුප්පාද කියනකොට එතනට ඇතුළත් වෙනවා. ඒතර පටිච්ච සමුප්පාදයේ බුදුදහම පිළිබඳ මූලිකම සාධකය වෙනකොට ඒ මූලික සාධකයට ඇතුළත් නොවේ කියලා අපිට බැහැර කරන්නට කිසිවක් නැහැ. නමුත් අර බුදුරජාණන් වහන්සේ සිස්සපවණේදී දේශනා කරනා වගේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරන සියල්ල අපි අවබෝධ කරන්නට ඕන නිවන් දකින්නට කියලා එහෙම නියමයක් නැහැ. අපේ ඉලක්කය හඳුනාගෙන අපේ ප්‍රාර්ථනාව හඳුනාගෙන එයට අවශ්‍ය කාරණා ටික ගොනු කර ගැනීම ප්‍රමාණවත්. ඒ නිසා තමයි පාරමිතාවේ ප්‍රභේද තියෙන්නේ සම්මා සම්බෝධි ප්‍රාර්ථනාව, පච්චේක බෝධි ප්‍රාර්ථනාව සහ ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනාව හැටියට. ඒතකොට මේ ප්‍රාර්ථනා අනුව සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන උතුමන් පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් පරමත්ත පාරමිතා කියලා කියන්නේ ඒ ගුණය ඒ ඥානය ඒ කෞශල්‍ය අවදි කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන්නට තරම් හැකියාවක් ඒතනත්තා තුල අවදි වෙන්නට පච්චේක බෝධිය ප්‍රාර්ථනා කරන කෙනෙක් ආම වශයෙන් තමන්ගේ අංග ප්‍රත්‍යංග අහිමි වුණත් ඒ ගුණය ගැන දරන්න ප්‍රයත්නය නොනවත්වා පවත්වන්නට දක්ෂ වෙන්නට ඕන. ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන කෙනෙක් ආව වශයෙන් තමන් සන්තක ගේ දොර ඉඩකඩම් ධන ධාන්‍ය වතු පිටි අමු දරුවන් මේ තමන් සන්තක බාහිර වස්තුන් පුද්ගලයන් ඒ සියල්ල අහිමි වුණත් තමන්ගේ ගුණයෙන් ගිලිහෙන්නේ නැතිව ඒ අදාළ ගුණය පුහුණු කරන මට්ටමට ඔහු තුළ ශක්තිය අවදි වෙන්නට ඕන. එතකොට මෙන්න මේ විදිහට ඒක පුහුණු කිරීමෙහි වෙනසක් තියෙනවා සම්මා සම්බෝධි පච්චේක බෝධි ශ්‍රාවක බෝධි පාරමිතා පිළිබඳ කොහොමෙත් වෙනසක් තියෙනවා. ඒ ඊට අන්තර්ගත වෙන කාරණාවල ප්‍රතුලත්වය, පුළුල් බව, ගැඹුරු බව ඒවාෙහි වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රඥාව සහ අවශේෂ ගුණයන්ගෙන් ඒ ඒ උතුමන් අඩු වැඩි වෙන්නේ. අපි මීට පෙරත් සිහිපත් කළා සාමාන්‍ය ශුෂ්ක විදර්ශනාවෙන් අරහත්ත්වයට පත් වෙන රහතන් වහන්සේ නමකට වඩා ප්‍රඥාවක් තියෙනවා ත්‍රිවිද්‍යා પ્રાપ્ત රහතන් වහන්සේ නමකට. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කෝ ආසවක්කය කියන ඥාන තුනම ලැබපු උතුමන්ට අර ආසවක්කේ ඥානේ පමණක් ලැබු උතුමන්ට වඩා පුළුල් ප්‍රඥාවක් වෙනවා. හැබැයි ප්‍රඥාව වෙනස් වෙන්න ත්‍රිලක්ෂණ ප්‍රඥාවෙන් නෙමෙයි අර පුබ්බේ නිවාස අනුසති දිබ්බචක්ක කියන අවශේෂ ඥාන දෙකෙන්. එතකොට ඒ ඥාන ලබන්නට නම් උන්වහන්සේ අනිවාර්යෙන් මේ හේතුඵල දැක්ම ඊළඟට අනන්‍ය ලක්ෂණ පිළිබඳ වැටහීම ඒ වගේම අර සූවිසි ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට ඒව මනසින් හසුරුවන විදිය මේව පිළිබඳ හොඳ විචක්ෂණ බවක් උන්වහන්සේ ලබලා තියෙනවා. ඒ ලබලා තියෙන නිසා ආශ්‍රව ධර්මයන් ශය කිරීම පිළිබඳව පමණක් නෙමෙයි අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කිරීම පිළිබඳ කෞශල්‍ය පමණක් නෙමෙයි ඒ කියන්නේ අපි ඒක සඳහන් කළා තීරණ ප්‍රඥාව. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණ ප්‍රඥාව හඳුන්වනවා තීරණ ප්‍රඥාව. තීරණ ප්‍රඥාවයි කියලා කියන්නේ එක් ධර්මයක අනිත්‍ය ලක්ෂණය හරියට ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ඒ එයින් තීරණය කරන්න පුළුවන් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය. ආයි පඨවි ධාතුවේ අනිත්‍යතාවය ප්‍රකට වුණාන් පස්සේ ආපෝ ධාතුවේ අනිත්‍යතාවය වෙනම අධ්‍යයනය කරන්නට දෙයක් නැහැ. තේජෝ ධාතුවේ අනිත්‍යතාවය වෙනම අධ්‍යයනය කරන්නට දෙයක් නැහැ. ඒ වගේම නාම ධර්මයන් හැටියට ගත්තහම සද්ධාවේ ප්‍රඥාවේ රාගයේහි ද්වේෂයේහි අනිත්‍යතාවය වෙන වෙනම අධ්‍යයනය කරන්නට දෙයක් නැහැ. එක් නාමයක හෝ එක් රූපයක අනිත්‍ය ලක්ෂණය හරියට ප්‍රකට වෙනවා කියලා කියන්නේ ඒ තුලින් සමස්ත නාම රූප ධර්මයන්ගේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය තීරණය වෙනවා. උන්වහන්සේගේ මනසට ඒ ඒ ප්‍රඥා ආලෝකය ලැබෙනවා සමස්ත සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියන. ඒක ඒවා වෙන වෙනම හොයන්නට දෙයක් නැහැ. දුක්ඛ ලක්ෂණය හරියට ප්‍රකට කරගත්තාම ප්‍රත්‍යක්ෂ කරගත්තාම පටවි ධාතුවේ දුක්ඛ ලක්ෂණය, ආපෝ ධාතුවේ දුක්ඛ ලක්ෂණය එතකොට සද්ධාවේ දුක්ඛ ලක්ෂණය, ප්‍රඥාවේ දුක්ඛ ලක්ෂණය, රාගයේ දුක්ඛ ලක්ෂණය මේවා වෙන වෙනම සොයන්නට දෙයක් නැහැ. ඒ පරමාර්ථ ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය හඳුනාගත්තන් පස්සේ එයින් මේ විශ්වය තුළ යම්තාක් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් ඒ සමස්ත සංකත ධර්මයන් දුක්ඛ ධර්මය ඔය කියන තීරණය. ඒක කිසිදු වෙනසක් නැතුව ඒ නිගමනයට එන්නට පුළුවන්. අනාත්ම ලක්ෂණය හරියට ප්‍රකට වෙනකොට ඒක ස්ත්‍රිය සම්බන්ධ අනාත්ම ලක්ෂණය, පුරුෂයා සම්බන්ධ අනාත්ම ලක්ෂණය. එතකොට මව සම්බන්ධව, පියා සම්බන්ධව, රහතන් වහන්සේ සම්බන්ධව බුදුහාරු එහෙම වෙන වෙනම හොයන්නට දෙයක් නැහැ. ඒක නාම ධර්මයේ පිළිබඳ අනාත්ම ලක්ෂණය, රූප ධර්මයේ පිළිබඳ අනාත්ම ලක්ෂණය, චෛතසික ධර්ම පිළිබඳ අනාත්ම ලක්ෂණ එහෙම වෙන වෙනම සොයන්නට දෙයක් නැහැ. මේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙන මේ මේ බව ආත්මීය වශයෙන් හිස් බව. ඒ විදිහට අවිඤ්ඤාශේ පදාර්ථයක් ඒවැහි ඉතිරි නොවන බව. කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙන බව. හරියට වටහා ගත්තන් පස්සේ ඒ තුලින් ආයි එකින් එක මේ ලෝකේ ඒවා කොහොමද වෙනත් ලෝකෙක ඒවා කොහොමද කියලා වෙන වෙනම සොයන්නට දෙයක් නැහැ. ඒන් තීරණය වෙනවා සමස්ත සංස්කාර ධර්මයන්ගේ පවතින අනාත්ම ලක්ෂණය. ඒ නිසා ත්‍රිලක්ෂණ ප්‍රඥාව විශේෂ කොට දක්වනවා තීරණ ප්‍රඥාව හැටියට. නමුත් අවශේෂ ප්‍රඥාව හඳුන්වනවා අභිඥා හැටියට. අභිඥා පරිඥා. පරිඥා කියන තැන තීරණ ප්‍රඥාව. එතකොට අභිඥා කියන තැන විශේෂ වශයෙන් හේතුඵල වශයෙන් අනන්‍ය ලක්ෂණ වශයෙන් ඒවා ඒ හේතු ප්‍රත්‍යයන්ගේ එක් එක් තන සම්බන්ධතාවය ඇති වෙන ආකාරය ඒවා විවිධත්ව එක එක තැනට අදාළ විදිහට වෙන වෙනම හඳුනගන්න. පටවි ධාතුවේ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තා කියලා ආපෝ ධාතුවේ අනන්‍ය ලක්ෂණ ඒ තුලින් වැටහෙන්නේ නැහැ. ඒවා වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. ඒ දෙකම අධ්‍යයනය කළයි කියලා තේජෝ ධාතුවේ අනන්‍ය ලක්ෂණ වෙනම වැටහෙන්නේ නැහැ. ඒක වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න. එතකොට එහෙම කළයි කියලා නාම ධර්මයන්හි චෛතසික ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ වෙනම වැටහෙන්නේ නැහැ. සද්ධාවේ අනන්‍ය ලක්ෂණ වටහා ගත්තා කියලා ප්‍රඥාවේ අනන්‍ය ලක්ෂණ වැටහෙන්නේ නැහැ. රාගයේ අනන්‍ය ලක්ෂණ වටහා ගත්තා කියලා ද්වේෂයේ අනන්‍ය ලක්ෂණ වැටහෙන්නේ. මේවා එකින් එක වෙන වෙනම අධ්‍යයනය කරනවා. ඒකයි අනන්‍ය ලක්ෂණ වල තියෙන විශේෂය. අපි මේවා ඉහතදිත් විටින් විට කතා බහ කරනවා. එතකොට යම් කිසි කෙනෙකුට ඒ විදිහට අනන්‍ය ලක්ෂණ වෙන වෙනම වටහා ගැනීම තම තමන්ගේ ප්‍රමාණය මත ਸਰවඥන් වහන්සේ සමස්ත නාම රූප ධර්මයන්ගේ මේ විශ්වයේහි ක්‍රියාත්මක වෙන යම්තාක් නාම රූප ධර්ම වෙද්ද ඒ සියල්ල පිළිබඳ යම්තාක් නාම රූප ධර්ම කියන්නේ මේ ලෝකේ ගැනත් හොයනවා ඊළඟ ලෝකේ ගැනත් හොයනවා කෙලවරක් නැතුව මුළු විශ්වයේ එක් එක් ලෝක ගැන හොය හොයා ඇවිදින්නට ඕන කියන එක නෙමෙයි මේවා බෙදලා බෙදලා බෙදලා ගත්තන් පස්සේ ඒවාහි මූල ධර්ම ටිකක් තියෙනවා ඒ තමයි රූප ධර්ම තියෙන්නේ 28යි මේ රූප ධර්ම 28 අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තන් පස්සේ මේ ලෝකයේද වෙනත් ලෝකයකද මේ චක්‍රාවාටයේද වෙනත් චක්‍රාවාටයකද කියලා අදාළ වෙන්නේ නැහැ. ඒවා වෙන වෙනම හොය හොයා යන්නට ඕන නැහැ. අර පරමාර්ථ ධර්ම වශයෙන් පවතින රූප ධර්ම 28හි ගති ලක්ෂණ හරියට ප්‍රත්‍යක්ෂ කළොත් ඒ තනත්තාට ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති වෙනවා. ඊළඟට සිත් 89ක් හෝ 120 100 121ක් වෙන ආකාරයේ එහෙම නැත්නම් චෛතසික ධර්ම 52 52 ස්වභාවය. එතකොට මේවා පිළිබඳව වෙන වෙනම පැහැදිලිව වටහා ගත්තට පස්සේ ආයේ මේ ලෝකය වෙනත් ලෝකයක්ගේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය මේ චක්‍රාවටේ වෙනත් චක්‍රාවටේ කිය වෙන වෙනම හොයන්නට දෙයක් නැහැ. අර මූලධර්ම ටික ගැන හරියට අධ්‍යයනය කළාම මේ සියල්ලක් ඒකට ඇතුළත්. හැබැයි අර අනිත්‍ය වගේ එකක් වටහාගෙන සියල්ල තීරණය කරන්න බෑ. මේ ධර්ම වෙන වෙනම අධ්‍යයනය කරන්නට වෙනවා. ඊළඟට එතනින් එහාට ගියාම හේතුඵල සම්බන්ධතාවය ගත්තාම ඒවා අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්. දැන් අර නාම රූප ධර්ම පරමාර්ථ ධර්ම වශයෙන් වෙන් කරලා ගත්තාම ඒවාෙහි අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන අපිට මේක නිමා කරන්නට පුළුවන්. මොකද මේ පරමාර්ථ ධර්ම සීමා සහිතයි. රූප ධර්ම ගත්තාම 28යි. ආයේ 29ක්වත් 30ක්වත් 40ක්වත් එතන නැත්තේ නැහැ. එතකොට සිත් ගත්තන් පස්සේ සිත්වල ප්‍රභේද ඇති වෙන්නේ චෛතසික 52ට 90. චෛතසික 52 හරියට හඳුනා ගත්තාම ඒවා එක් එක් සිත්වල සංයෝග වෙන ආකාරය හඳුනා ගත්තාම සිත් මෙපමණයි චෛතසික ධර්ම මෙපමණයි කියලා ඒ ටික හරියට වටහා ගන්නට පුළුවන්. නමුත් මේවා හේතුඵල වශයෙන් එක් එක් තැන ප්‍රත්‍ය වෙන ආකාරය අස්ති ප්‍රත්‍ය, නස්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය ඊළඟට සහජාත ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, පශ්චාත් ජාත ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය මේ ආදී එක එක විදිහට මේවා 24 ආකාරයකින් ප්‍රත්‍ය වෙමින් මේ හේතුඵල සම්බන්ධතාවයේ ගොඩනැගෙන ආකාරය ඒක යම් කිසි කෙනෙකුට සිතලා දැකලා සොයලා වටහලා ඉවරයක් කරන්න පහසු කාරණයක් නෙමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට තමයි ඒ සමස්තය ගෝචරයි ඒ සමස්තය ගෝචර වුණාය කියලා උන්වහන්සේත් හැම විටම නිහඬව ඉන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධව යම් අවස්ථාවක් සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා නම් තථාගතයන් වහන්සේ හැම විටම එතන හේතුඵල ගොඩනගෙන ආකාරයට තමයි කටයුතු හසුරුවන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේට වාසනා ගුණ නැහැ කියලා කියන්නේ. වාසනා ගුණ කියලා කියන්නේ සාංශාරික පුරුදු. හොඳ හෝ නරක පුරුදු. දැන් තථාගතයන් වහන්සේට පුරුදු නැහැ කියන එකේ තේරුම උන්වහන්සේට සියල්ල අමතකයි කියන එක නෙමෙයි. උන්වහන්සේට තරම් ආවර්ජන ඥානයක් තවත් අන් කිසිවෙකුට මේ විශ්වයේ ඇත්තේ නැහැ. නිසා කල්ප ලක්ෂ ගණනක් කෝටි ගණනක් අසංඛ්‍ය ගණනක් එහාට හරි තථාගතයන් වහන්සේට සිතූ සැනින් ආවර්ජනා කරන්නට පුළුවන්. එහෙමනම් ඇයි මහන්සේට පුරුදු නැහැ කියලා කියන්නේ වාසනා ගුණ නැහැ කියලා කියන්නේ ඒකේ තේරුම උන්වහන්සේ ක්ලේශ ප්‍රහාණය කිරීමත් එක්ක උන්වහන්සේගේ චිත්තසංතානයේ සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරය හැම විටම සක්‍රිය මට්ටමේ පවත්වා ගන්න. සක්‍රීය මට්ටමේ පවත්වා ගනිමින් ඒ ඒ අවස්ථාවේදී හේතුඵල සැකසෙන ආකාරය අනුව තමයි මේ ධහම ඒ ඒ තැනට ගලපන්නේ. ඒ නිසා කලින් අවස්ථාවේ යම් කිසි කෙනෙකුට කමටහන් දීපු විදිහටම නෙමෙයි ඊළඟ කෙනාට කමටහන් ඒ පුද්ගලයාගේ ආශය, අනුශය, සාංශාරික කුසල බලය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය අධ්‍යයනය කරන. ඒක හැම මොහොතකම වෙනස් වෙනවා. කිසිම කෙනෙකුට කලින් කළ විදිහට ඊළඟ අවස්ථාවේ කළා කියලා 100%ක් පළ දරන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ අනුශාසනය තථාගතයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය හැම විටම 100%ක් පළදරන්නේ කුමක් නිසාද? උන්වහන්සේ අතීතයේ යම් පුද්ගලයෙක් සම්බන්ධව ක්‍රියා කළ විදිහට නෙමෙයි මේ මොහොතේ ඒ පුද්ගලයා සම්බන්ධව හෝ වෙනත් පුද්ගලයෙක් සම්බන්ධව ක්‍රියාත්මක. දැන් අපිට මේක හොඳට පේනවා. අර ස්වර්ණකාර භික්ෂුව තරුණ භික්ෂුවක් නිසා සරියුත් හාමුදුරුවෝ තමන්ගේ ශිෂ්‍යයෙක් හැටියට මේ ස්වර්ණකාර භික්ෂුවට කමඨහන් දෙනවා අසුබ භාවනාව සඳහා. එතකොට මොකද තරුණ කාලේ රාගය අධිකයි ඒ නිසා අසුබ භාවනාව යෝග්‍යයි කියන පූර්ව නිගමනයම. අන්න ඇබ්බැහිය මත පුරුද්ද මත යම් යම් දේවල් කරනවා. ඒක තමයි වාසනා ගුණය. රහතන් වහන්සේ වාසනා ගුණ නැසලා නැහැ. රහතන් වහන්සේ දේවල් කරන්නේ තමන් වහන්සේ කලින් පුරුදු වෙලා තියෙන විදිහත් එක්කලා. හැබැයි උන්වහන්සේට සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ මොහොතේ ඇති වෙන හේතුඵල රටාව තේරුම් අරගෙන එතනට යෝග්‍ය විදිහට යම් ප්‍රමාණයකට කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහි 100%ක්ම පූර්ණත්වය උන්වහන්සේට නැහැ. කුමක් නිසාද? රහතන් වහන්සේ නමකට ආසයානුසය ඥානය ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥාන මේ ඥාන පිහිටන්නේ නැහැ. ඒවා අසාධාරණ ඥාන. ඒවා සම්මා සම්බුදු කෙනෙකුට පමණක් පිහිටන ඥාන. සම්මා සම්බුදු කෙනෙකුට පමණයි ඒ මොහොතේ ඒ තනත්තාගේ ආශය අනුශය ක්‍රියාත්මක වෙන ආකාරය හරියටම නිශ්චය කරන්නට පුළුවන්. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි ඒ තනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ආකාරය හරියටම නිගමනය කරන්නට පුළුවන්. එතකොට ඒ නිසා රහතන් වහන්සේ නමක් හැම මොහොතකම සති සම්පජඤ්ඤයෙන් කටයුතු කළා උනත් උන්වහන්සේ සමත් වෙන්නේ නැහැ හැම විටම 100%ක්ම හේතුඵල වශයෙන් එතනට යෝග්‍ය දේ ක්‍රියාත්මක කරන්නට. ඇයි උන්වහන්සේට හේතුඵල ක්‍රියාවලිය අර සූවිසි ප්‍රත්‍යම ක්‍රියාත්මක වෙන ආකාරය හැම මොහොතක මේවා සක්‍රිය වෙන වෙනස් වෙන ආකාරය පිළිබඳ එහෙම ප්‍රගුණ කරපු ඥානය රහතන් වහන්සේට නැති නිසා. ඒතර සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥානයේ තියෙන විශේෂත්වය ඒක තමයි ඒ ඥාන වශයෙන් ඒවා තීව්‍රතාවයේ පුනුල් බව පරිපූර්ණයි. එතකොට අන්න ඒ බඳු විශේෂත්වයන් ඇති වෙන්නේ මේ ප්‍රඥාවේ අර හේතුඵල සහ අනන්‍ය ලක්ෂණ වශයෙන් ඒවා අවබෝධ කිරීමේ ප්‍රවීණත්වයත් එක්කලා ඒවා පුහුණු කරන ප්‍රමාණයත් එක්කලා ඉතින් ඒ නිසා රහතන් වහන්සේ නමකට තම තමන්ගේ ශක්ති ප්‍රමාණය තම තමන්ගේ ඉලක්කය අනුව තම තමන්ට හැකි ප්‍රමාණය මේවා දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා ඒ ඒ උතුමන් වහන්සේගේ චිත්ත සංකල්පන අනුව. ඒ නිසා සමහර කෙනෙක් શુષ્ක විදර්ශක, ඒ කියන්නේ ක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා අර ත්‍රිලක්ෂණ ප්‍රඥාව, තීරණ ප්‍රඥාව දියුණු කරලා තියෙනවා. එහෙම නැතිව උන්වහන්සේ අර හේතුඵල වශයෙන් අනන්‍ය ලක්ෂණ වශයෙන් ඒවා වඩා ගැඹුරට අධ්‍යයනය කරලා නැහැ. ක්ලේශ ප්‍රහාණය සඳහා අවශ්‍ය ප්‍රමාණයට ත්‍රිලක්ෂණ ප්‍රඥාවත් අනන්‍ය ලක්ෂණ පිළිබඳ ප්‍රඥාවත් උන්වහන්සේ දිනු කරලා තියෙනවා. මොකද ඕනෑම කෙනෙක් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන්නෙම හේතුඵල ප්‍රඥාව අවදි කර ගැනීමත් එක්කලා. මොකද හේතුඵල වශයෙන් ඥානය තහවුරු වෙනකොට තමයි උන්වහන්සේට මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ ක්‍රියා මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටිකක් පමණක් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් කියන එක වැටහෙන. හැබැයි ඒක ඒ තමන්ගේ චිත්තසංතානය තුල නාම රූප ධර්ම තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව වටහා ගැනීම ඒ සඳහා ප්‍රමාණවත්. උන්වහන්සේට අවශ්‍ය වෙනත් පංචස්කන්ධයක කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම අධ්‍යයනය කිරීමක් උන්වහන්සේට අවශ්‍ය නැහැ. ඇයි තමන් සම්බන්ධ ක්ලේශයන් ප්‍රහාණය කරන්නට පමණක් උත්සාහවත් වෙන නිසා. ඒ නිසා හේතුඵල ඥානය, අනන්‍ය ලක්ෂණ පිළිබඳ ඥානය සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමකට තියෙනවා. උන්වහන්සේගේ ක්ලේශයන් ප්‍රහාණය කරන්නට අවශ්‍ය ප්‍රමාණයට. නමුත් අර ත්‍රිවිධ પ્રાપ્ત රහතන් වහන්සේලා උන්වහන්සේලාට තමන් වහන්සේගේ පංචස්කන්ධය සම්බන්ධව විතරක් නෙමෙයි ඉන් පරිබාහිර වූ නාම රූප ධර්මයන් හසිරෙන ආකාරය පිළිබඳවත් හේතුඵල වශයෙන් යම් ප්‍රමාණයකට අනන්‍ය ලක්ෂණ වශයෙන් උන්වහන්සේලා අධ්‍යයනය කරලා තියෙනවා. ඊළඟට යම් කෙනෙක් තවත් ඔබට ගිහිල්ලා චතුපටි සම්බිදා කියන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අර්ථ කියලා කියන්නේ ඵල ධර්ම කියලා කියන්නේ හේතු නිරුක්ති කියලා කියන්නේ භාෂා කෞශල්‍ය පටිභාන කියලා කියන්නේ අන් අයට අවබෝධ වෙන විදිහෙන් ඒවා පැහැදිලි කිරීමේ කුසලතා. එතකොට මේවා දියුණු කරන්නට ඕන නම් උන්වහන්සේලා ඒ සම්බන්ධව විශාරද භාවයක් සසරේ පුහුණු කරන්නට ඕන. එතකොට ඒ විශාරද භාවයත් එක් එක්කෙනාගෙන් එක් එක්කෙනාට උස් පහත් වෙන්නට පුළුවන්. එතකොට සර්වඥන් වහන්සේගේ පටිසම්භිදා ඥාණයට සම කරන්නට අන් කිසිවෙකුගේ පටිසම්භිදා ඥාණය සමත් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රඥාවේ පුළුල් බව ප්‍රඥාවේ තීව්‍රතාවය හැම විටම උස් පහත් වෙන්නේ අපි ධර්මයේ හැටියට හඳුනාගෙන අවබෝධ කරන්නට වෑයම් කරන කරුණු අනුවයි. ඉතින් යම්කිසි කෙනෙකුට ඒ නිසා තමන්ගේ ප්‍රතිපදාව මම යන්නේ මෙතනටයි මම නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයේ මට අමතර බොහෝ දේවල් අවශ්‍ය නැහැ කියන පදනමේ ඕනනම් ත්‍රිලක්ෂණ ප්‍රඥාව අවදි කරගෙන අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කිරීමේ ඉලක්කේ පාදක කොටගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒබඳු කෙනෙකුට උනත් අර බාහිර විෂය සහ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ඥානය අවශ්‍ය වෙනවා ප්‍රඥාව අවශ්‍ය වෙනවා කුමක් සඳහාද ලෞකික වශයෙන් ජීවිතය නඩත්තු කරගන්නට පවත්වා ගන්න. ඉතින් ඒ තැනත්තා පැවිද්දෙක් හැටියට කටයුතු කරනවා නම් ඒ පැවිද්දාගේ ජීවිතය අන් අය විසින් නඩත්තු කරන නිසා පවත්තන නිසා ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ඥානය එතරම් අවශ්‍යයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ භවයේ උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්නට නොහැකි වුණා. තව භව කීපයක් ඉදිරියට යනවනම් ඒ භවවල ගිහි ජීවිතයක් ගත කරනවා නම් ඒ ඒ අවස්ථාවල ඒ ඥානය ඇති කරගන්නට වෙන අවස්ථාව ඕචිත. ඉතින් ඒවා උස් පහත් වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට මොනම අවස්ථාවකවත් මේ කොටස ධර්මයට අදාළ නැහැ. ජ්‍යොතිෂය කියන්නේ ධර්මයේ නෙමෙයි. ගණිතය කියන්නේ ධර්මයේ නෙමෙයි. බටහිර විද්‍යාව කියන්නේ ධර්මයේ නෙමෙයි. එහෙම බැහැර කරන්න බෑ. අපිට ඒවා අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට මට ඒක අදාළ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒත් අනිත් සියලු දෙනාට ඒක අදාළ වෙන්නේ නැහැ කියලා අපට කියන්නත් බෑ. මොකද තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානය සඳහා ප්‍රතිපදාවට ඒ සියල්ල අන්තර්ගතයි. ඒවෙන් කිසිවක් අතහැරෙන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ශ්‍රාවකෙක් හැටියට තමන් යන ගමන් මගට මගේ ප්‍රතිපදා මාර්ගයට මේක අදාළ නැහැ කියන්න පුළුවන්. හැබැයි ධර්මයට අදාළ නැහැ කියලා හෝ සමස්ත නිර්වාණගාමිනී ප්‍රතිපදාවට කිසිවෙකුට ඒව අදාළ නැහැ කියලා හෝ එහෙම අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ප්‍රඥාව ඒ තරම්ම පුළුල් සාධකයක් වෙන නිසා. ඒ නිසා වෛරුකාණේ මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ඒ චින්තාමය වශයෙන් ගොඩනගන ඥානෙ. දැන් අපි බොහෝ අවස්ථාවල මේ සම්බන්ධව කතා කරලා තියෙනවා සුත්තමය චින්තාමය භාවනාමය ඥාන පිළිබඳව අර නිර්වාණගාමිනී මාර්ගයට අදාළ ධර්ම කරුණු ශ්‍රවණය කිරීම ඒ ධර්ම කරුණු පිළිබඳව ගැඹුරින් සිතීම ඒ ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ කිරීම කියන කාරණේ සම්බන්ධ. හැබැයි මෙතනදී ඉන් ඔබට ගිහිල්ලා ඒ නිර්වාණ ගාමිනී මාර්ගය තුල තම තමන්ගේ ප්‍රාර්ථනාව අනුව තම තමන්ගේ ඉලක්කය අනුව තම තමන්ගේ අවශ්‍යතාවය අනුව ඒ ගමන් මඟ වඩා පුළුල් වෙන්නට පුළුවන්. එතකොට අර චතුරාර්ය සත්‍ය ආදී ත්‍රිලක්ෂණය ආදී කාරණා වලින් ඔබට ගිහිල්ලා අවශේෂ ශිල්ප ශාස්ත්‍ර ඥාන ආදී පිළිබඳ වැටහීමක් ඇති කරගන්නට වෙනවා. හැබැයි එයත් මූලික ධර්මයට පරිබාහිර නෑ. මොකක්ද මූලික ධර්මය? පටිච්ච සමුප්පාදයේවත් හේතුඵල ධර්ම. ඒතර පටිච්ච සමුප්පාදයට ජ්‍යොතිෂය භෞතික විද්‍යාව ආදී ගත්තන් පස්සේ පටිච්ච සමුප්පාදයෙන් පරිබාහිර දේවල් නෙමෙයි. ඊළඟට ත්‍රිලක්ෂණ ධර්මයෙන් පරිබාහිර දේවල් නෙමෙයි. ඔක්කොම ත්‍රිලක්ෂණ ධර්මයට ඇතුළත්. මොකද ඒවා සංකත ධර්ම නිසා. ඊළඟට අනන්‍ය ලක්ෂණ පිළිබඳ ඥානය ගත්තන් පස්සේ ඒවාට ඒක අදාළයි. කුමක් නිසාද? මේ හැම එකටම අනන්‍ය ලක්ෂණ තියෙනවා. පරමාර්ථ ධර්ම වලින් සැකසීලා තියෙන නිසා. අන්න ඒ විදිහට ප්‍රතිපදාව ගත්තන් පස්සේ අපිට සද්ධර්ම අසද්ධර්ම කියලා අපි බෙදා ගන්නවා කුමක් නිසාද තමන්ටත් අනුන්ටත් අනර්ථය වෙන විදිහට හේතුඵල හැසිරවීම අසද්ධර්මයයි තමන්ටත් අනුන්ටත් අර්ථයක් වෙන හැටියට හේතුඵල හැසිරවීම සද්ධර්මයයි ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැබැයි අසද්ධර්මයක් සද්ධර්මයක් සියල්ලක්ම පොදු ධර්ම කියන තැනට අන්තර්ගතයි ත්‍රිලක්ෂණයට සද්ධර්මද අසද්ධර්මද කතාවක් නැහැ අනන්‍ය ලක්ෂණ වලට සද්ධර්මද අසද්ධර්මද කතාවක් නැහැ. හේතුඵල හේවත් පටිච්ච සමුප්පාදයට සද්ධර්මද අසද්ධර්මද කතාවක් නැහැ. ඊළඟට සූවිසි ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වීමට සද්ධර්මද අසද්ධර්මද කතාවක් නැහැ. එහෙනම් සද්ධර්ම අසද්ධර්ම කතාව අදාළ වෙන්නේ කොමකටද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යෙහි මාර්ග සත්‍යයට තමයි සද්ධර්ම අසද්ධර්ම කතාව ඇතුළත් වෙන්නේ. දුක්ඛ සත්‍ය කියන එකටත් සද්ධර්ම අසද්ධර්ම කතාවක් නැහැ. දුක්ඛ සමුදය කියන තැනටත් සද්ධර්ම අසද්ධර්ම කතාවක් නැහැ. මොකද එතන තණ්හාව කියන්නේම අසද්ධර්ම. එතකොට ඊළඟට ඒ තණ්හාව නිසා උපදවන පුඤ්ඤාභි සංඛාර සද්ධර්ම. නමුත් මේ පුඤ්ඤාභි සංඛාර සංසාර ප්‍රවෘත්තියට හේතු වෙනවා. එතකොට එතනත් සද්ධර්ම අසද්ධර්ම වශයෙන් සමුදය සත්‍යත් ඒ ඒ දෙකම අන්තර්ගතයි. නිරෝධ සත්‍ය ඍජුවම සද්ධර්ම කියන තැනටයි වැටෙන්නේ කුමක් නිසාද? එතන අසද්ධර්ම වශයෙන් ගත යුත්තක් නැති නිසා. නමුත් එතන සංස්කාර වශයෙන් ගත්තන් පස්සේ පුණ්‍ය කුසල කියලා හඳුන්වන්න මොකවත් නිර්වාණය නැහැ. හැබැයි ඒ නිසා ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඒතර සද්ධර්මත් නැහැ අසද්ධර්මත් නැහැ කියලා. නමුත් අසද්ධර්මයන් නැති නිසා එය සද්ධර්ම කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් නිවන සංස්කාර ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ ධර්මයක් නිසා එහි දුක නැහැ. දුක නැති නිසා එය සැපයි කියලා හඳුනා ගන්නවා විනා එතන ඇති මොකක්වත් ආයේ වේදිත සැපයක් නැහැ. ලෝකයේහි සංස්කාර වශයෙන් ගොඩනැගෙන සුඛ වේදනාවක් හෝ සෝමනස්ස වේදනාවක් හෝ විඳීමක් හෝ විඳින විඥානයක් හෝ මොකක්වත් නැහැ නිසා වේදිත සුඛයක් පනවන්නට විදිහක් නැහැ සංස්කාර ධර්මයක් නැති නිසා. නමුත් සංස්කාර ධර්ම නැති වුණාට නිවන සුඛ ධර්මයක් එහෙම නැත්නම් සුඛයක් කියලා හඳුන්වන කොමක් නිසාද දුක්ඛයේ අභාවය හේතු කොටගෙන. දුක් නැති නිසා. අන්න ඒ වගේ නිවනෙහි සද්ධර්ම අසද්ධර්ම කතාවක් නැහැ. නමුත් එතන අසද්ධර්ම නැති නිසා නිවන සද්ධර්ම කියන ගොඩට අපිට කතා කරන්නට පුළුවන්. එතකොට මාර්ග සත්‍ය තමයි ප්‍රධාන වශයෙන්ම අපිට සද්ධර්ම අසද්ධර්ම ભેදේ තියෙන්නේ. ඒ මොකද නිර්වාණගාමිනී මාර්ගය තුල අපි ප්‍රතිපදාවක් හැටියට පුහුණු කරනකොට යම් ආකාරයකින් හේතුඵල ගොඩනැගීම Tamanටත් අනුන්ටත් මෙලවටත් පරලවටත් අනර්ථකාරී නම් ඒ කොටස බැහැර කරන්නට ඕන. ඒ කොටස බැහැර කරමින් තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් වැඩදායක නිර්වාණයට ඍජුව උපකාර වෙන ධර්ම හඳුනාගෙන ඒවා පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සද්ධර්ම සද්ධර්ම කතාව අපට විශේෂයෙන් අදාළ වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය හැටියට. ඒකයි අපි මුලින්ම කිව්වේ ප්‍රතිපදාව පිළිබඳවයි අපට මේක අදාළයි මේක අදාළ නැහැ කියලා කියන්නට පුළුවන්. එහෙම නැතුව අපට ධර්මය ගත්තන් පස්සේ හේතුඵලය ගත්තත්, ත්‍රිලක්ෂණය ගත්තත්, අනන්‍ය ලක්ෂණ ගත්තත්, චතුරාර්ය සත්‍ය පිළිබඳව මුල් සත්‍ය දෙක ගත්තත් අපට මේ සමස්තය ඒවාට අන්තර්ගතයි. ඒවා මේ ධහමට ඇතුළත් නැතය එහෙම කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ඒව ධර්ම න්‍යාය මතු කරන්නේ නැත්තම් ඒ කියන කාරණේ නිකන් ඕපදූපයක් වෙන්නට පුළුවන් අදාළ ධම් කතාවක් නොවෙන්නට පුළුවන් ඒ නිසා වැදගත් වෙන්නේ අපි කතා කරන කාරණේ මොකද්ද කියන එක නෙමේ එහි හේතුඵල ත්‍රිලක්ෂණ චතුසත්‍ය ස්කන්ධ ධාතු ආයතන මේ කියන ධර්ම સિદ્ધාන්තයන් අවදි කොටගෙන ඒ තුලින් බැලීමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව කිසිවක් අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. හොඳ අරමුණක් නරක අරමුණක් කමටහනක් කරගන්නට පුළුවන්. සත්‍යත් අසත්‍යත් කමඨහනක් කරගන්නට පුළුවන් යථාර්ථය දකින්න. කුසලයත් අකුසලයත් කමඨහනක් කරගන්නට පුළුවන් යථාර්ථය දකින්න. නමුත් ඒකෙන් අදහස් කරන්නේ අපි අකුසල් කළ යුතුයි කියන එක නෙමෙයි අකුසලේ බැහැර කළ යුතුයි කුසලේ අවදි කළ යුතුයි අකුසලේ බැහැර කරන්නත් ඒ අකුසලයේ කමටහනක් කොටගෙන ඒ අකුසලයේ සිදුවෙන ආකාරය එහි ආදීනවේ තමන් අතින් වෙච්ච අකුසලය මේවා පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි චිත්තානුපස්සන, ධම්මානුපස්සන ආදීදී කුසල අකුසල ભેදයකින් තොරව ඒ සියල්ලක් අධ්‍යයනය කරන්නට තථාගතයන් වහන්සේ මඟ පෙන්වනවා. එතකොට මෙන්න මේ විදිහට සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් ගත්තන් පස්සේ සුතමය ඥාණයට, චින්තාමය ඥාණයට සමස්තයම අන්තර්ගත වෙනවා. හැබැයි තමන් ඒවෙන් මොන කොටසද තමන්ට තමන්ගේ ප්‍රතිපදාවට අදාළ වෙන්නේ කියලා හඳුනාගෙන භාවනාමය වශයෙන් පුහුණු කිරීමේදී අපට අන්න කොටස තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ਸਰවඥතා ඥානය සඳහා පාරමිතා පුරනවා නම් උන්වහන්සේගේ ප්‍රඥාව සඳහා අර සමස්තයම භාවනාමය ඥානයටත් ඇතුළත් වෙනවා මේ කොටස අදාළ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔය විදිහට සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් ප්‍රඥාවේ අවස්ථා තුනක් අපට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. එතකොට ආය කෞශල්‍ය කියලා කියන්නේ ආය යනු දියුණුවට නමකි. එයද අනර්ථ හානි අර්ථෝත්පත්ති වශයෙන් දෙවදෑරුම් වේ. අනර්ථයන් පැමිණීම දියුණුවට බාධාවකි. එබැවින් අනර්ථය නැති බවද දියුණුවේ එක් අංගයකි. ලෝකෙහි බොහෝ දෙනාට නොඑක් අනර්ථ පැමිණේ. එහෙත් ඒවා පැමිණීමේ හේතු බොහෝ දෙනා නොදනිති. පැමිණියා වූද මතු පැමිණෙන්නට ඇත්තා වූද අනර්ථයන්ගෙන් මිදෙන සැටිත් බොහෝ දෙනා නොදනිති. දෙලෝ වැඩ සිදු කරගත හැකි වීමටත් සම්බෝධියට පැමිණිය හැකි වීමටත් අර්ථයයි කියනු ලබන දානාදී ක්‍රියා සිදු කර ගැනීමටත් උපකාරවන ධන ධාන්‍යාදී වස්තුව හා කුසලය කුසලය පිරිහීමේ හේතුවත් ඒවා වළක්වා ගන්නා සැටිත් දැනගත යුතුය වස්තුව ඌද කුසලය ඌද අර්ථය ඇති කරන් ගන්නා සැටි දත යුතුය අර්ථහානි අර්ථෝත්පත්ති යන ඒ කරුණු දෙක පිළිබඳ යහපත් දැනීම නිවැරදි දැනීම ආය කෞශල්‍ය නාමයෙන් දැක්වෙන ප්‍රඥාවයි අපායන පරිහානිය එය අනර්ථහා එය අර්ථහානි අනර්ථෝත්පත්ති වශයෙන් දෙවදෑරුමි ඒ දෙක වනසැටිත් වලක්වා ගන්නා සැටිත් දන්නා නුවණ අපාය කෞශල්‍ය නම් වේ උපාය කෞශල්‍යයන් හදිස්සියෙන් පැමිණෙන අන්තරායන්ගෙන් මිදීමට හා සිදු කළ යුතු දෑ සිදු කිරීමටද අවස්ථාවට සුදුසුසේ ඇතිවන ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාවේ විශේෂතාවයන් දක්වන්නේ ප්‍රඥාවේ ප්‍රභේද සැබවින්ම මේ හැමතැනකදීමත් ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ප්‍රඥාව ඒ වගේම අනන්‍ය ලක්ෂණ පිළිබඳ ප්‍රඥාව සහ අර සූවිසි ප්‍රත්‍ය පිළිබඳ ඥානය ඒවම තමයි එක් එක් ආකාරයෙන් මේ තැන්වල යෙදෙන්නේ. නමුත් ඒවා පුරුදු පුහුණු කිරීම වශයෙන් අපට තුන් ආකාරයකින් හඳුනා ගන්නට පුළුවන්. ආය කෞශල්‍ය. ආය කියලා කියන්නේ යහපත. කුමක්ද? ඒ යහපතට සිදුවෙන හානිය මොකක්ද? ඒ කියන්නේ අර්ථ උත්පත්ති සහ අර්ථ හානිය සහ අනර්ථ උප්පත්තිය පිළිබඳව හරියට කියන්නේ අනර්ථය මතුවෙන්නේ කොහොමද අර්ථයට හානි පැමිණෙන්නේ කොහොමද මේ දෙක දැනගන්නට ඕන අර්ථය උපදින්නේ කොහොමද ඒ වගේම අනර්ථයට හානි වෙන්නේ කොහොමද මේ පැති දැනගන්නට ඕන එතකොට යහපත ගොඩනැගීම සම්බන්ධ. ඒ යහපතට අදාළ සාධක මොනවද? ඒවා ගොඩනගන්නේ කොහොමද? ඒ සම්බන්ධව සමස්ත වැටහීම තමයි ආය කෞශල්‍ය කියලා කියන්නේ අනර්ථේ පරිහානිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒ පිරිහීමට අදාළ කාරණා මොනවද? පරිහානිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒක වළක්වගන්නේ කොහොමද? ඒ සම්බන්ධ කාරණා වැටහීම තමයි අපාය කෞශල්‍ය කියලා කියන්නේ. ඊළඟ උපාය කෞශල්‍ය කියලා කියන්නේ හදිසියෙ පැවෙනෙන කරුණු වලට වගේම තමන්ගේ ඉලක්කය අනුව අදාළ ප්‍රතිපදාව අවස්ථාවෝචිතව ඒ වගේම ස්ථානෝචිතව කාරණයට උචිතව පරමාර්ථයට අදාළව හැම විටම පුහුණු කිරීමෙහි දක්ෂතාවය තමයි උපාය කෞශල්‍ය හැටියට හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් ප්‍රඥාවෙහි ප්‍රභේද අපට හඳුනා ගන්නට පුළුවන් බව මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා. ඊළඟට උන්වහන්සේ දක්වන ප්‍රඥාව ඇතිවීමේ හේතු. දැන් මේ කාරණා අපි දීර්ඝ වශයෙන් අර පසුගිය පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන අනුරුද්ධ සූත්‍ර දේශනා පාඩේ පැහැදිලි කරද්දී අපි දීර්ඝ වශයෙන් මේ ප්‍රඥාව ඇතිවීමේ හේතු පිළිබඳව කතා කළා. ඒ නිසා ඉතා සංක්ෂිප්තව මෙහිදී අපි ඒ පිළිබඳව විමසා බලමු. ප්‍රඥාව ඇති කර ගැනීමට ප්‍රඥා පාරමිතාව පිරිය හැකි වීමට ප්‍රඥාව ඇතිවීමේ හේතු දැනගෙන තිබීම ප්‍රයෝජනවත්ය. ප්‍රඥාව ඇතිවීමට හේතු බොහෝය. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති බවය, ප්‍රඥාව පතා කළ පින් ඇති බවය, හොඳින් වැඩුණු අංග සම්පූර්ණ ශරීරය ඇති බවය, නිරෝගී බවය, ප්‍රඥාව ආවරණය කරන අතීත අකුසල කර්ම නැති බවය, නානා ශිල්ප, නානා ශාස්ත්‍ර දන්නා බවය, ධර්මය දන්නා බවය, විමසන බවය, මෝන මෙහෙයා කළ යුතු කර්මාන්තවල යෙදෙන බවය ශාස්ත්‍රීය වැඩවල යෙදෙන බවය දහම් දෙසීමය දහම් ඇසීමය ගැඹුරු ධර්මය ගැන කල්පනා කිරීමය පඬිතයන් හා සාකච්ඡා කරන බවය පඬිතයන් ඇසුරු කරන බවය මෝඩයන්ගෙන් දුරව කරන බවය සමාධිය වැඩිවීමය කෙලෙස් තුනී කර ගැනීමය වාසස්ථාන හා ශරීරත් ඇඳුම් පළඳුනුත් පිරිසිදුව තබා ගන්නා බවය ප්‍රඥාව වැඩෙන බෙහෙත් ආහාර වැළඳීමය යනාදීය. එතකොට මේ දක්වලා තියෙන්නේ ප්‍රඥාව දියුණු කරගන්න ඕන නම් මෙන්න මේ කාරණා ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. මොකද මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන්නේ අපට ඕනකම තිබ්බ පමණට අපට ප්‍රඥාව මතු කරන්න බෑ. මොකද මම කියලා කෙනෙක්වත් සත්වයේ පුද්ගලයෙක්වත් මෙතන ඇත්තේ නෑ. පවතින නාම රූප ධර්ම ටික. එතකොට යම් නාම ධර්මයක් දියුණු කරන්න ඕන නම් එයට ප්‍රත්‍ය වෙන, එයට හේතු වෙන අවශේෂ නාම රූප ධර්ම ගොනු කරන්නට. එහෙම ගොනු කළොත් තමයි ඒ අදාළ ධර්මය සංවර්ධනය වෙන්නේ, වර්ධනය වෙන්නේ, වැඩෙන්නේ. එහෙම නැති වුණොත් ඒක වර්ධනය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු යම්කිසි බීජයක් තියෙනවා. ඒ බීජය පැලවෙන්නට ඕන නම් ඒකට අවශ්‍ය ජලය, වතුර, සූර්යාලෝක, ජලය, පස, සූර්යාලෝකය ආදී මේ මේ පසුබිම හදන්නට ඕන. ඒ පසුබිම හැදුවේ නැතිනම් ඒක පැලවෙලා රුක්ෂයක් බවට පත් වෙලා ඵල දරන්නේ නැහැ. ඉතින් ඒක ඵල දරන මට්ටමට ගෙන්න ඕන නම් තීව්‍ර කරන්න ඕන නම් ඒකට අවශ්‍ය පසුබිම හදන්නට ඕන. ඊළඟට අපි මණික් කැටයක් ගත්තොත් ඒක ඒ මට්ටමට සැකසෙන්නටත් දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ තිබෙමින් විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රභාව මතු පිටට මතු කරගන්නට අපිට ඒක විවිධ ආකාරයෙන් අර මතු පිටින් තියෙන අනවශ්‍ය කොටස් කපා ඉවත් කරලා ඊට පස්සේ මේක උපමට්ටම් කරන්න ඕන ඝර්ෂණය කරන්නට ඕන නැවත නැවත ඒ යෝග්‍ය මට්ටමේ එහෙම කරනකොට තමයි මේකේ උපය මතු වෙන්නේ සහ ඇතුළත තියෙන ප්‍රභාව මතු පිටට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රඥාව දියුණු කරන්නට ඕන නම් ඒකට අදාළ ක්‍රමවේදය සහ ඒකට අදාළ සාධක මොනවද කියලා අපි හඳුනා ගන්නට. එතකොට ප්‍රඥාව ඇතිවීමේ සාධක තමයි නායක හඳුරු කාරණා 20ක් මෙහිදී පැහැදිලි කරනවා. මෙන්න මේ කාරණා ගැන අපේ අවධානය යොමු කිරීම වැදගත් වන බව. එතකොට පළවෙනි කාරණය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති බවයි. අපි නිතරම කතා කරන කාරණයක් ඒක. යම්කිසි කෙනෙකුට උත්පත්තියේදී ත්‍රි හේතුක කුසල් සිතක් නම් පාදක වෙලා තියෙන පෙර භවයේ මිය යනකොට ඒතනත්තාට අරමුණු උනේ ත්‍රි හේතුක කුසල් සිතක් නම් ත්‍රි හේතුක කුසල් සිත කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ. ඒතකොට ද්වි හේතුක කුසල් සිතක් නම් අලෝභ අද්වේෂ තියෙනවා හැබැයි අමෝහය නෑ. අමෝහය කියන්නේ ප්‍රඥාව. ඒතකොට ප්‍රඥාව යෙදෙන්නේ ත්‍රි හේතුක කුසල් සිතක පමණයි. එහෙම නැත්නම් තව නමකින් ඒක හඳුන්වනවා ඥාන සංප්‍රයුක්ත සිත. ඒ ඥාන සංප්‍රයුක්ත සිතම තමයි ත්‍රි හේතුක කුසල් සිත කියලා හඳුන්වන්නේ. ඒ බඳු කුසල් සිතක් මැරෙන මොහොතේ ඉස්මතු වුනොත් ඒ කුසල් සිතෙන් විපාකයේ හැටියට අපි මනුලෝ උපන්නොත් අන්නේ පුද්ගලයාගේ උත්පත්ති සිතේ ප්‍රඥා බීජය ප්‍රඥා මූලය පවතින. ඒ බඳු කෙනෙකුට තමයි ඒ ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ අනිත් ඒ කියන්නේ උත්පත්ති ප්‍රඥාව නැති ද්විහේතුක සිතකින් උපන්න කෙනෙකුටත් බණ අහන්නට පුළුවන්, දහම් කරුණු තේරුම් ගන්නට පුළුවන්, සිල් ගන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම පුහුණු කරන්න පුළුවන්. නමුත් ඒ භවය තුල ඒතනත්තාට අර්පණා සිත් ඇති කරන්නට බෑ. අර්පණා කියලා කියන්නේ දැන් ධානය වඩනවා නම් ඒ ධානය පුහුණු කරන්න ධානයට අදාළ ගුණාංග පුහුණු කරන්න පුළුවන්. හැබැයි මේ ධාන කියන තැන ඒ මානසිකත්වය ස්පර්ශ කරන්නට බෑ. එතන තමයි අර්පණාසය. ඊළඟට මාර්ග නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය මඟ පුහුණු කරන්න පුළුවන්. හැබැයි මොනම හේතුවක් නිසාවත් සෝවාන් මාර්ග සිත ඒ තනත්තාගේ චිත්තසංතානේ ඒ භවය තුල මතු කරන්න බෑ. කොච්චර සාංශාරික හේතු සාධක තිබුණා වුණත්. පාරමිතා වැඩිලා තිබුණා වුණත් බුදු කෙනෙක් හමු වුණත් දහම් ඇසුවත් භාවනා කළත් ඒ භවය තුල ඒ මනෝද්වාරයේහි අර ධාන අභිඥා ආදී අර්පණාසිතක්වත් ක්ලේශ ප්‍රහාණය කරන මාර්ගසිතක්වත් මොනම හේතුවකින්වත් ජනිත වෙන්නේ නැහැ. ඒ ජනිත නොවනවා නම් ඒක ඒතනත්තාට අර මාර්ග ප්‍රඥාව අවදි කරන්නට බාධකයක් වෙනවා. ඒ වගේම අවශේෂ ආකාරයෙන් ප්‍රඥාව දියුණු කරන්නටත් ඒ උත්පත්ති සිතේ ප්‍රඥාව නැති බව යම් යම් ප්‍රමාණයකින් බාධා කරනවා එක් එක් ස්වરૂපේ. ඉතින් ඒ නිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති බව අපට ප්‍රඥාව දියුණු කරගන්න විශේෂයෙන් හේතු වෙනවා. නමුත් දැන් මේ ලැබිලා තියෙන ආත්ම භාවය අපි ත්‍රි හේතුකද නැද්ද කියලා අපිට විමසන්න ක්‍රමයක් පහසු නැහැ. ඒකට ඉතින් යෙදීදී බලන්නට ඕන. නමුත් ඊළඟ භවයක අපි මේ ජීවිතයේ අපිට මේ ගමන නිමා කරගන්නට හැකි වුණොත් අපිට ඊළඟ භවයක අපිට කොහොමද ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ කියන තැනට අවශ්‍ය සාධක අපිට ගොනු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ භවයේ අපි අපිට මනින්න විදිහක් නැහැ. මම ත්‍රි හේතුකද මම ද්වි හේතුකද කියලා ඒ මනින්න තියෙන එකම ක්‍රමය නැවත නැවත භාවනා විදර්ශනා ආදීෙහි යෙදී බැලීමයි. ඉතින් ඒ යෙදিলা බැලුවා වුණත් සමහර විට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබුණා වුණත් අවශේෂ සාධක සම්පූර්ණ නැතිනම් ඒතනත්තා මාර්ගඵල නොලබන්නට පුළුවන්. එතකොට ඒතනත්තාට හිතෙන්න පුළුවන් එහෙනම් මම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් නෙමෙයිද කියලා. අන්න ඒ වගේ කොතෙක් අපි උත්සාහ කළත් ඒ සමහර காரணා අපට හඳුනා ගන්න පහසු නෑ මොකද ඒවා අපේ චිත්තාභ්‍යන්තරේ නිලීනව එහෙම නැත්නම් සැඟවි පවතින සූක්ෂම காரணා එනිසා ඒවා සම්මා සම්බුදු කෙනෙකු වගේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර ආසයානුසය ඥාණයෙන් ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥාණයෙන් වටහා ගන්නට ඉන් මෙපිට යම්කිසි කෙනෙක් අන් අයගේ සිත් දැනගන්නට තරම් ගැඹුරට ප්‍රඥාව පුහුණු කරලා තියෙනවා අභිඥා දියුණු කරලා තියෙනවා නම් ඒ අයටත් යම් ප්‍රමාණයකට ඒ සිතේ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය ගැන යම් වැටහීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඒක නිගමනය කිරීම නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගන්නට පුහුණු වීමයි සහ මේ භවයේ මේ කාර්ය නිම කරගන්නට බැරි වුණොත් මතු භවයේ ඒ ප්‍රඥාවෙන් යුක්ත సంతානයක් ඇතිව මනෝද්වාරයක් ඇතුව උපදින්නට අපි කොහොමද මනස සකසා ගත යුත්තේ කියන කාරණයයි වැදගත් වෙන්නේ. ඊළඟට දෙවැනි කාරණය ප්‍රඥාව පතා කළ පින් ඇති බව. ඒකත් ඊටාම වැදගත් කාරණයක්. දැන් ප්‍රඥාව මතු කරගන්නට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කරන පුණ්‍යක්‍රියාව. දැන් අපි මේක වරදවා නොගත යුතුයි. පින් කළ පමණින් ප්‍රඥාව ලබන්නට බෑ. ඒ සඳහා මනස පුහුණු කරන්නට ඕන. ඒ මානසික පුහුණුව ඇති කරන්නටත් යම්කිසි පසුබිමක් තියෙනවා. දැන් අපි පළවෙනියටම කියපු කාරණේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක ලැබෙන්නේ පෙර සසරේ කරන ලද ත්‍රි හේතුක පුණ්‍ය ක්‍රියාවක් නිසා එතකොට ඥාන සංප්‍රයුක්තව කරපු පින්කම කුසල ක්‍රියාවක් නිසා තමයි අපට ත්‍රි හේතුක ප්‍රතිසන්ද. එතකොට මනෝද්වාරය උපතේදීම ඥාන සංප්‍රයුක්ත වෙන්නට ප්‍රඥාව කොයිතරම් පුහුණු කරලා තිබුණත් ඊට යෝග්‍ය කුසල ක්‍රියාවක් අවදි කරගන්නට බැරි වුණොත් මරණාසන්න මොහොතේ හේතනත්තාට ත්‍රි හේතුක උත්පත්තියක් ලබන්නට නොහැකි වෙනවා. එතකොට එයා පෙර භවයන්හි විදර්ශනා ප්‍රඥාව වැඩි කෙනෙක් වෙන්නටත් පුළුවන්. හැබැයි මරණාසන්න මොහොතේ යම් හේතුවකින් ද්වි හේතුක කුසලයක් ඉස්මතු වෙනවා. ඉස්මතු උනුතර සසරේ කොච්චර ප්‍රඥාව සඳහා මනස පුහුණු කරලා තිබ්බත් ඒ පුහුණුව අවදි කරලා ප්‍රතිඵල ලබන්නට බෑ අර කුසල ක්‍රියාව දුර්වල නිසා. ඉතින් අන්න ඒ වගේ මේ කුසල ක්‍රියාවෙන් අපට ප්‍රඥාව උපදවන්නට පුළුවන් කියන එක නෙමෙයි ඒ කුසල ක්‍රියාව තමයි පසුබිම හදලා දෙන්නේ. මනෝද්වාරයේ යති ඒ පැහැපත් බව ඇති කරන්න. ඊළඟට ඊට යෝග්‍ය කයක් ලබන්න. ඊට යෝග්‍ය මොළයක් ස්නායු පද්ධතියක් ඉන්ද්‍රිය පද්ධතියක් ඊට යෝග්‍ය වූ රූප කොටාස උපදවන ඊට යෝග්‍ය ආකාරයෙන් අපට සත්පුරුෂයෝ මුණගස්සන්නේ සද්ධර්මය අහන්නට අවස්ථාව සලස්වන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක් ලබා දෙන්න සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න අවස්ථාව සැකසෙන්න ඊළඟට යෝග්‍ය කාලයක උපදින්නට උපකාර කරන්නේ අර ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍ය ආහාර ඖෂධ ආදිය අපට සුලභව ලැබෙන්නට පසුබිම හැදෙන්නේ ඥානවන්ත මව්පියන්ගේ ඥාන පරපුරකින් අපට උපදින්නට අවස්ථාව ලැබෙන්නේ බීජ නියාම වශයෙන් ඊළඟට ඍතුගුණ සම සමතුලිතව ඒ ප්‍රඥාව අවදි කරන්න යෝග්‍ය සමසීතෝෂ්ණ දේශගුණ තත්වයක් ඇති තැනක උපදින් මේ ඔක්කොම පුණ්‍ය ශක්තියත් එක්ක ඉතින් යම් කෙනෙක් නැවත නැවත සසර ගමනේ ප්‍රඥාව ඉලක්ක කොටගෙන පින්කම් කරලා තියෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සිහි කරලා ඒ ප්‍රඥාවට ගරු කිරීම, වන්දනා කිරීම, ඒ වෙනුවෙන් ආලෝක පූජා පැවැත්වීම ආදී මේ කාරණා අපට විශේෂයෙන් උපකාර වෙනවා. එතනදී අපේ රේරුකාණේ මහානායක හඳුරෝ පුණ්‍ය උපදේශයේ පොතේ විශේෂයෙන් විවිධ වන්දනා ක්‍රම දක්වනවා. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඒ තැනත් ඒ අය වන්දනා කළ යුතු ආකාරය දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ විවිධ ඥාන සිහිපත් කරමින් ඒ ඥාන නැවත නැවත සිහි කරමින් ගරු කරමින් වන්දනාමාන කෙරේ. එතකොට විශේෂයෙන් පටිසම්භිදා මග්ග ආදී ග්‍රන්ථවල දැක්වෙනවා මේ ප්‍රඥාව දියුණු කරන්නේ ප්‍රඥා ගරුක භාවය. ප්‍රඥාවට තමන්ගේ මනසේ ගෞරවයක් ඒ පිළිබඳ ඇගීමක් ඇති බව. එතකොට මේ ගෞරවයේ ඇගීම තියනවා නම් තමයි අපි ඒ වෙනුවෙන් ඒක සිහි කරගෙන ඒක ඉලක්ක කරගෙන යම් යම් කුසල ක්‍රියාවන් කරන්නේ. එතකොට අන්න එහෙම සසරේ කුසල් කරලා තියනවා නම් අපට ඒක උදව් වෙනවා ඒ ප්‍රඥාව උපදවන්න. දැන් පින්නතුනේ දැන් පහුගිය දිනවලත් යම් සාකච්ඡාවක් කෙරුණා අපි ස්වාමින් වහන්සේලා අතර දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයෝ උපදිනකොට දැන් අපි හිතමු මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට උපදිනකොට සෝවාන් ඵලයටවත්පත් වෙලා නැහැ. හැබැයි ඒ ආත්ම භාවය හඳුන්වනවා පස්චිම භවික. පස්චිම භවික කියන්නේ උන්වහන්සේ ඒ භවය තුල අනිවාර්යෙන් බුද්ධත්වයට පත් වෙලා මිසක් ඒ ජීවිතය අහෝසි වෙන්නේ නැහැ. ඒතර කවුද මේවා තීරණය කරන්නේ? අන්න කුසල බලය සහ සාංශාරික ප්‍රාර්ථනාව, චිත්ත අධිෂ්ඨානය, මානසික ගුණ මේ ඔක්කොම එකතු වුණාට පස්සේ ඒ සාධක තුලින් මේ තීරණය වෙනවා. ඒ නිසා උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව සඳහා කොතෙක් කාලයක් උන්වහන්සේ निराහාරව හිටියා වුණත් ඒ ජීවිතය අහෝසි කරන්න බෑ. කුමක් නිසාද ඒ තරම් මේ උත්පත්තියට බලපාලා තියෙන කර්ම වේගය සහ අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඒවා බලවත්. දැන් බෝසතාණන් වහන්සේ අපි පැත්තකින් තියමුකෝ මේ විශේෂ චරිතයක්. නමුත් සමහර ශ්‍රාවක චරිතක් තියෙනවා. ඒ චරිත හඳුන්වනවා පස්චිම භවික චරිත හැටියට. එතකොට එහෙම චරිත උපදිනකොට සෝවාන් වෙලාවක් නැහැ. ප්‍රතඥයි. ප්‍රතඥ වුණාට උන්වහන්සේ භවයේ රහත් වෙලා මිසක් මේ යන්නේ නැහැ. දැන් ඒ වගේ සඳහන් වෙනවා මට මතක හැටියට සංකිච්ඡහාමුදුරු. ඒතර උන්වහන්සේ මව කුසේ ඉඳද්දි තමයි මව මිය යන්නේ. ඊට පස්සේ ඒ දේහය ආදාහනය කරනවා. ගිනි දාලා පුලුස්සන. ඒ පුලුස්සනකොට කුස පුපුරලා අර දරුවා වීසි වෙනවා. බලනකොට ඒත් පණ තියෙනවා. ඊට පස්සේ හදා වඩාගෙන පෝෂණය කරන ලොකු මහත් වෙනකොට උන්වහන්සේ මේ කාරණේ දැනගෙන සංවේගයටපත් වෙලා උන්වහන්සේ ගිහින් පැවිදි වෙනවා පසු කාලීනව අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒක ධර්මයේ පැහැදිලි කරන්නේ අට කතාවන්නේ පැහැදිලි කරන්නේ පස්චිම භවික. ඒතර පස්චිම භවික කියලා කියන්නේ සෝවාන් වෙලාවක් නැහතා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට තාම දැසගෙන නැහැ ස්ථිර වශයෙන්. මේ මාර්ගයට අවශ්‍ය කරුණු පුහුණු කරමින් ඉන්නවා. හැබැයි තාම සෝතාපන්න, ඒ සෝතසට පැමිණිලා නැහැ. නමුත් ඒ තැනත්තා අනිවාර්යෙන් ඒ භවය තුල අරහත්ත්වයට නොපැමිණ මේ යන්නේ නැහැ. එතකොට කවුද මේවා තීරණය කරන්නේ? අන්න අරහත්ත්වය ප්‍රාර්ථනා කරගෙන මේ ගෞතම බුදුසසුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කල්හි මේ විදිහට අරහත්ත්වයට පත් වෙනවා කියලා ප්‍රාර්ථනාව කල්ප ගණනක් සසරේ ඇති කරමින් ඒ වෙනුවෙන් කරන ලද ප්‍රාර්ථනා ඒ වෙනුවෙන් කරන ලද පුහුණුව ඒ වෙනුවෙන් කරන ලද චිත්තඅදිෂ්ඨානය නිසා එය අවදි වෙන්නට අනිවාර්යෙන් සාධක ගොනු වෙනවා අන්න ඒ වගේ අපිට ප්‍රඥාව දියුණු කරන්නට ඕන නම් අපිට ඔව් කෙනෙක් මේකේ දාලා තිනවා දබ්බමල්ල ස්වාමීන් වහන්සේ කියලා ඒ සංකිච්ඡ හාමුදුරුවෝ නෙමෙයි දබ්බමල්ල හාමුදුරුවෝයි කියලා. එතකොට ඒ වගේ චරිත අපිට හමු වෙනවා මේ විදිහට සාංශාරික වශයෙන් ඒ ඒ අදාළ ඉලක්කය අදාළ අරමුණ ඇතිව ප්‍රබල විදිහට කුසල් කරනවා. ඒ නිසා ඒක යට කරන්න බෑ. අන්න ඒ වගේ යම්කිසි කෙනෙකුට ප්‍රඥාව අවදි කරගන්නට ඕන නම් ඒ තනත්තා ඒ වෙනුවෙන් ප්‍රබල මානසික ශක්තිය ගොඩනගන්නට අදිෂ්ඨාන මේ වශයෙන් ප්‍රාර්ථනා මේ වශයෙන් කුසල ක්‍රියා වශයෙන් නැවත නැවත සිත පුහුණු කිරීම වශයෙන් එතකොට තමයි එතනට අවශ්‍ය සාධක ටික ගොනු වෙන්නේ අර ඡන්ද චිත්ත විරිය විමර්ශා වශයෙන් දක්වනවනේ ඉද්ධිපාද ධර්ම හතර. එතකොට ඒවා ඕනම කාරණයකට යම් විශේෂ කෞශල්‍යයක් දිනු කරගන්න ඕන නම් ඒ ගැන ඡන්දය, ඒ ගැන යෙදෙන ලද චිත්තය, ඒ වෙනුවෙන් වීර්ය, ඒ පිළිබඳ ප්‍රඥා මේවා අපට දිනු කරගන්නට පුළුවන් ප්‍රමාණයත් එක්කලා තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් එහෙමනම් තව ඒකේ කාරණා ගොඩක් තියෙනවා. අපි ඊළඟ සතියේ ඒ කාරණා ටික ගැන කතා කරමු. අපිට කලින් මේවා කතා කරලා තිබුණා වුණත් නැවත වතාවක් අපි ඒවා කතා කරන්න හිතුවේ තව අලුතෙන් පිරිසක් මේවා බලනවා අහනවා සහ අර පසුගිය දේශනා සමහර කෙනෙකුට සොයා ගන්න අපහසු වෙන්නත් පුළුවන් ඒවා අන්තර්ජාලයේ YouTube එකේ තියෙනවා මුලින් පටිගත කරන ලද අවශ්‍ය කෙනෙකුට අහන්න පුළුවන්. ඉතින් එහෙම නැති කෙනෙකුටත් සහ අපටත් මේ කරුණු නැවත නැවත කතා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. හොඳයි එහෙනම් අදට අපි දේශනාව මේ පමණකින් නිමා කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.